ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ මොකක්ද මේ අපි බැහැලා ඉන්න යුද්ධේ කියලා. අපේ රටේ සිංහල බෞද්ධයන්ට සම්ප්‍රදායික බෞද්ධයන්ට ධර්මය ශාසනය භාග්‍යවතුන් වහන්සේ ගොඩක් වෙලාවට මතක් වෙන්නේ කරදරයක් දුකක් වේදනාවක් ආව වෙලාවට විතරයි. අනිත් වෙලාවට එහෙම ධර්මයක් තියනවාද කියලාවත් අඩු ගානේ අපි බෞද්ධයෙක් කියලාවත් සමහර වෙලාවට මතක නැහැ. හැබැයි ඔබට වැරදුණු වෙලාවට, පෙරදුණු වෙලාවට, දුකක් ආව වෙලාවට, වේදනාවක් ආව වෙලාවට විතරක් ධර්මයේ හොයාගෙන ගියත් ඔබ හිතන තරම් ප්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නැහැ. මොකද ඒ කරදරේ ඉවරුණාට පස්සේ ආයේ එහෙම ධර්මයක් තිබුණා කියලා මතකයක් නැහැ. එතකොට ඔබ හරියටම ඔබට කරදරයක් ආපු වෙලාවට මේක ඇල්ලුවා කියලා ධර්මයට ආවා කියලා ඒ වෙලාවට විතරක් මේක අතපත ගන්න ආවා කියලා ඔබට හරියාකාර වැටහීමක් නැහැ කොහොමද මේ දේවල් කරන්න කියලා ඒ නිසා ඔබ හිතන තරම් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඉතින් මං අර මුලින්ම කියපු යුද්ධයට කොහොමද මේක ගැලපෙන්නේ? අපි ආයුධ වලින් සන්නද්ධ නොවි ඒ ආයුධ හසුරවන විදිය හරියට දන්නේ නැතුව යුද්ධයකට බැස්සොත් යුද්ධයකට ගියොත් මොකක්ද වෙන්නේ? වැඩි වේලාවක් යන්න කලින් අනිවාර්යෙන්ම ඒ කෙනාට මරණය හෝ මරණයට සමාන දුකකට පත් වෙන්න සිද්ධ වෙනවාමයි. අන්න ඒ නිසා අපි යුද්ධයකට යන්න කලින් අනිවාර්යෙන්ම සන්නාහ සන්නද්ධ විය යුතුයි. ඒ වගේම අපි සන්නද්ධ වෙන සියලුම ආයුධ හැසිරවීමේ හැකියාව ක්‍රම සහ විදි නුවණ මේ සියල්ල අපි ළඟ තිබිය යුතුයි. මේ සියල්ල සහිතවයි අපි යුද්ධයකට බැසිය යුත්තේ. එතකොට දැන් බලමු කොහොමද මෙන්න මේක අපිට ගැලපෙන්නේ කියලා. දැන් අපිට තියෙන යුද්ධය මොකක්ද එතකොට? අපිට තියෙන යුද්ධය තමයි කෙලෙස් යුද්ධය. අපි කරදර දුක් දුම්නස් වේදනා කියලා කියන්නේ ඇත්තටම අමුතු දෙයක් නෙමෙයි. යම් සිද්ධියක් නිසා ඔබේ මනසේ හටගන්න කෙලෙසයක් විතරමයි ඔබ ඔය කරදර දුක් දුම්නස් වේදනා විදිහට අත්දකින්නේ. එතකොට ඔබ සාමාන්‍යයෙන් කරන්නේ ඒ කරදර දුක් දොම්නස් අයින් කරන්න දඟලන එක. එතකොට ඒ කරදර දුක් දොම්නස් අයින් කරන්න දඟලනවා කියන එකේ තේරුම මොකද්ද? එතකොට කෙලෙස් අයින් කරන්න දඟලනවා කියන එකයි. මොකද කරදර දුක් දොම්නස් වේදනා කියන්නේ කෙලෙස්නේ. එතකොට ඔබ ඒව අයින් කරන්න දඟලනවා කියන්නේ කෙලෙස් අයින් කරන්න දඟලනවා කියන එක. හැබැයි සමහර විට ඔබ මේක දන්නේ නැතුව ඇති. මෙන්න මේක තමයි අපි බහැලා ඉන්න යුද්ධය. කෙලෙස් යුද්ධය. අපි කෙලෙස් එනවට කැමති නෑ. ඒවා ආවහම අයින් කරන්න සටනක් දෙනවා, යුද්ධ කරනවා. ඉතින් මේ යුද්ධයට අරන් යන්න තියෙන ආයුධ ටිකක් තියෙනවා. අපිට මේ කරන්න තියෙන යුද්ධය ඇස් දෙකට පේන, කන් දෙකට ඇහෙන, ඉන්ද්‍රියන්ට කියන්නේ මේ ඇස කන නාසය දිවකය මේ කියන ඉන්ද්‍රියන්ට ගෝචර වෙන යුද්ධයක් නෙමෙයි. මේවා ඇස් දෙකට පේන්නේ නැහැ මේ යුද්ධේ. ඒ වගේම මේ යුද්ධයට අරන් යන්න තියෙන ආයුධ ටිකත් අපිට ඇස් වලට පේන්නේ නැහැ. අතපත ගන්න බෑ. යුද්ධ කියන එක තියෙන්නේ අපේ හිතේ. ඒ වගේම ඒ ආයුධ හසුරවන සොල්දාදුවා ඉන්නෙත් හිතේ. ඒ ආයුධ කියන ඒවා තියෙන්නේත් හිතේ. එහෙනම් මොකද්ද මේ ආයුධ කියලා කියන්නේ? හදපු හිත. අපි හැදූ හිත විතරමයි අපිට තියෙන එකම ආයුධ කට්ටලය. ඉතින් අපි මේ හදපු හිතයි ආයුධ කියලා කිව්වහම එකක් වගේ දැනෙනවා ඇති. නමුත් අපේ හිතේ විවිධ පැතිකඩවල් තියෙනවා. විවිධ විවිධ පැතිකඩවල් වලින් අපිට අපේ මනස හදා ගන්න පුළුවන්. එතකොට ආයුධ බොහෝවක් තියෙනවා වගේ තමයි හරියට තේරෙන්නේ. බොහෝ ක්‍රම සහ විදි තියෙනවා. ඉතින් ආයුධ බොහොම බොහොම ප්‍රමාණයක් තියෙනවා. මේකට තමයි අපි කියන්නේ ආයුධ සන්නද්ධ වෙනවා කියලා. කෙලෙස් යුද්ධයකට බහින කෙනාට අපි පොතේ වචනෙන් කියන්නේ යෝගාවචරයා කියලා. යා තමයි සොල්දාදුවා වෙන්නේ. ඉතින් කෙලෙස් යුද්ධය කියන එක පැවිදි වෙච්ච අයට භාවනා කරන අයට විතරයි කියලා තමයි මිනිස්සු හිතාගෙන ඉන්නේ. එහෙම නෑ. සාමාන්‍ය මිනිස්සු දන්නේ නැති වුණාට ඒගොල්ලොත් ඉන්නේ කෙලෙස් යුද්ධක. එතකොට ඒ යුද්ධෙට යන්න තමයි අපි හිත හදන්න ඕනේ. එතකොට අපි දැනගන්න ඕනේ අපි යුද්ධයකට සාමාන්‍ය යුද්ධයකට යන්න කලින් සන්නාහ සන්නද්ධ වෙනවා යුද පුහුණුවක් ගන්නවා ආයුධ හසුරවන හැටි ඉගෙන ගන්නවා. අන්න ඒ වගේ අපි දැනගන්න ඕනේ දුකක්, කරදරයක්, වේදනාවක්, පීඩාවක් එන්න කලින් අපි අපේ හිත හදලා තියාගන්න අපි දැනගන්න ඕනේ. ඒක තමයි අපි ආයුධ සන්නද්ධ වෙනවා කියන්නේ. ඒක තමයි අපි යුද්ධ පුහුණුව ලබනවා කියන්නේ. ඉතින් මේ හිත හදනවා කියන එක ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ඒකට දැනුම තිබුණු පළියට, බණ අහපු පළියට, පින්කම් කරපු පළියට හිත හැදෙන්නේ නැහැ. ඒක වෙනම වැඩපිළිවෙලක්. අන්න ඒ වැඩපිළිවෙලට බැස ගන්න. අන්න ඒ ක්‍රමවේදයට බැස ගන්න ක්‍රමය තමයි අපි ඔබට මේ ටිකෙන් ටික කියා දෙන්නේ. නමුත් ඔබ මතක තියාගත යුතුයි ෂණික කෙටිපාරවල් නැහැ මේකට. අද වර්තමානයේ ඉන්න බෞද්ධයන්ට නිවන කියන එකත් සහතික එක ලියලා සතියකින් දෙකකින් ඉක්මනින් ලබා දෙනවා නම් ඒක පස්සේ තමයි මිනිස්සු දුවන්නේ. මොකද ඒගොල්ලන්ට ඕනේ ෂණික ක්‍රම. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ එතන අහුවෙලා තියෙන ගැටේ මොකද්ද කියන්නේ. එතකොට ඒකෙන්ම හිතා ගන්න පුළුවන් මේ මිනිස්සු ධර්මය කියන එක තේරුම් අරන් ඉන්න විදිහ. ඉතින් අපිට විශාල ඉවසීමක් තියෙන්න ඕනේ මේ හිත හදනවා කියන වැඩේ කරන්න. මෙන්න මේකට පහසු වෙන්න අපි ඔබට කලින් වීඩියෝ එකක් අරගෙන ආවා. ලෝකයම අතහැරෙන සරල භාවනාවක් කියලා අපි ඔබට පුංචි ටෙක්නික් එකක් මයින්ඩ්ෆුල්නස් ටෙක්නික් එකක් සතිය කියන එක පුරුදු කරගන්න අල්ලගන්න ආධුනිකයෙකුට මේකට බැස ගන්න පොඩි ක්‍රමයක් අපි ඔබට කියා දුන්නා. එහෙම වීඩියෝ එකක් අපි ඔබට ඉදිරිපත් කළා. ඉතින් ඒක සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් තමයි අපි අද මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඉතින් ඔබ ඒ කලින් වීඩියෝ එක බලලා නැත්නම් ඒක බලලා එන්න නැතිනම් තේරෙන්නේ නැහැ. අපි මේ වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔබට පුළුවන් ඒකෙන් ගිහින් බලන්න. ඉතින් අපි දැන් බලමු මොකද්ද මේ විස්තරය කියලා ඒ ටෙක්නික් එක ගැන. අපි මුලින්ම මතක තියාගන්න ඕනේ මොන ක්‍රමයකට අපි හිත හදන්න හැදුවත් සමත විපස්සනා මොන ක්‍රමයකින් අපි හිත හදන්න හැදුවත් මේ දෙයට අත්‍යවශ්‍ය ගුණාංගයක් තියෙනවා ඒ තමයි සතිමත් බව. සිහිය. සිහියෙන් ඉන්න අපි ඉස්සෙල්ලා පුරුදු කරගන්න ඕනේ සතිමත් බව පුරුදු කරගන්න ඕනේ. ඉතින් මුලින්ම අපි ඒක කළ යුතුයි වුණාට මේක කරගන්න විදිය කොහොමද මේක කරගන්නේ ගොඩක් අය දන්නේ නැහැ. ඒකට ලේසි ක්‍රමයක් තමයි අපි මේ කලින් වීඩියෝ එකෙන් ඔබට ඉදිරිපත් කළේ. අපේ හිත සාමාන්‍යයෙන් කලබලයි. ගොඩක් විසිරීලා තියෙන්නේ. ඉතින් සංසාරයක් පුරා අරමුණෙන් අරමුණට පැනපු සසර අතහරිමු. අපි මේ ජීවිතයේ මේ ජීවත් වෙලා හිටපු කාලෙත් අරමුණෙන් අරමුණට පැනපු කලබලකාරී විසිරුණු හිතක් එක පාරටම එක අරමුණකට තැම්පත් කරන්න, එක අරමුණකට කොටු කරන්න, එක තැනකට රඳවන්න හැකියාවක් නැහැ. හරියට අර කැලේක ඉන්න වල් කුළු මීමෙක් ගමකට ගෙනල්ලා හික්මවනවා වගේ. එයා ලේසි නෑ. මොකද එයාට පුරුදු කැලේ ඉඳලා. එතකොට එයාට ලණුවක් දාලා ලණුවකට කොටු වෙලා ඉන්න පුරුදු නෑ. එතකොට විශාල ඉවසීමක් තියෙන්න ඕනේ. ඒ කුළු මීම හික්මවන මිනිස්සයාට පුංචි පුංචි ක්‍රම සහ විදි ටෙක්නික් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් අන්න එහෙම අපේ හිතත් එකපාරටම හික්මවන්න බැරි නිසායි අපි ටිකෙන් ටික ටිකෙන් ටික හිත ඇතුළට ගන්න පුළුවන් පහසු ක්‍රමයක් ඔබට කියා දුන්නේ. අපි මේ හිත හදනවා කියන එක කරනවා කියන්නේ හිත ඇතුළට ගන්නවා කියන එක, අභ්‍යන්තරයට ගන්නවා කියන එක. සාමාන්‍යයෙන් අපේ හිත අපි පුරුදු කරගෙන තියෙන්නේ බාහිරයට යොමු කරන්න. අපි අවදියෙන් ඉන්න හැම වෙලාවකම අපේ මනස තියෙන්නේ බාහිරේ. හැම දෙයක්ම හොයන්නේ අපි බාහිරින්. හැබැයි මේක නෙමේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සැනසීම සාමය හොයාගෙන යන මාවත. බාහිරාවර්තී මනස ඔබ අන්තරාවර්තී කළ යුතුයි. බාහිරට යොමු කරපු මනස ඔබ ඇතුළට ගත යුතුයි. ඇතුළට අරගෙන ඇතුළත අරමුණක තමයි ඔබේ මනස கிඳා බස්සවන්න ඕනේ. ඉතින් අන්න ඒක ලේසි කරන්න තමයි අපි පුංචි ලිහිසි ක්‍රමයක් ඔබට කලින් වීඩියෝ එකේ පහදලා දුන්නේ. එතකොට අපි මේ වීඩියෝ එකේදී ඔබට කිව්වා පහසු ඉරියව්වකින් නිස්කලංක තැනක ඉඳගෙන මුලින්ම කිසි දෙයක් කරන්නේ නැතුව හොඳ හුස්මක් අරගෙන ඔබේ හිතයි කයයි සැහැල්ලු කරගෙන බාහිර පරිසරයෙන් ඇහෙන ශබ්දවලට අවධානය දෙන්න කියලා. එතකොට ඔබට ඔබට හිතා ගන්න බැරුව ඇති ඇයි එහෙම කියන්නේ කියලා. එහෙම කියන්න හේතුව තමයි අපේ හිත එකපාරට අපිට අරමුණක රඳවන්න බෑ. එතකොට බාහිර පරිසරයේ තියෙන ශබ්දවලට අවධානය දෙනකොට ඔබ ඇස් දෙකෙන් ගන්න රූප ටික සියල්ලම අතහැරිලා. ඇස කියන ඉන්ද්‍රියෙන් ඔබේ මනස විකෘති වෙන එක කලබල වෙන එක අතහැරිලා. නාසය දිවකය මේ ඉන්ද්‍රිය හතර දැන් කණෙන් ඇහෙන ශබ්ද ගැන විතරයි අපි අවධානය දෙන්නේ. ඇසයි දිවයි නාසයයි කයයි සම්බන්ධ වෙන අරමුණු වලින් ඔබ නිදහස් වෙලා තියෙන්නේ. ඔබ ශබ්ද ගැන විතරයි අවධානය දෙන්නේ. ඔබ ශබ්ද ගැන අවධානය දෙන්න කලින් ඔබේ හිත අර ඉන්ද්‍රිය පහෙන්ම ගන්න අරමුණු වලට පිස්සු වැටිලා වගේ කලබල වෙලා තිබුණු හිතක් තමයි අපි දැන් හතරකින් අයින් කරලා එකකට කොටු කරන්නේ. ශබ්ද ගැන විතරයි අපි අවධානය දෙන්නේ. එතකොට ඔබට ඒ බාහිර බාහිර පරිසරයෙන් ඇහෙන ශබ්ද ගැන ඔබට අවධානය දෙන්න පුළුවන් නම් ඔබට හඳුන ගන්න පුළුවන් නම් එතකොට ඒ ශබ්ද අතීතයේ ඇහුණු ශබ්ද නෙමෙයි. අනාගතයේ ඇහෙන්න තියෙන ශබ්දත් නෙමෙයි මේ දැන් මෙතන මේ මොහොතේ වර්තමානයේ ඇහෙන ශබ්ද තමයි ඔබේ හඳුනගන්නේ. එතකොට ඔබේ හිත හිත ඇවිල්ලා තියෙන්නේ වර්තමාණයට. ඒක තමයි සතිමත් බව. වර්තමානයේ තියෙන දෙයක් එක්ක ඔබ දැනුවත්. එතකොට අපි මේ විදිහට ශබ්ද හඳුනා ගනිමින් ඉන්නකොට අර අරමුණු වර්ග හතරක්, ඉන්ද්‍රිය හතරක් වහලා තියෙන හින්දා ඔබේ හිත ටිකක් සාමකාමී වෙන්න ගන්නවා, ටිකකින් නිස්කලංක වෙන්න ගන්නවා, පොඩ්ඩක් ඒ හිත මෙල්ල වෙන්න ගන්නවා. මම කිව්වා අන්න ඒක ඔබට දැනේවි. එතකොට අපි කරන්නේ මොකක්ද? ඒ බාහිර පරිසරයෙන් ඇහෙන ශබ්ද අතහැරලා ඔබ ඔබේ හිත කයට ගන්න ඕනේ. ඔබේ කයට අවධානය දෙන්න ඕනේ. හිසේ සිට පාදාන්තය දක්වා කය දිහා බලන්න ඕනේ. කයේ මොනවද දැනෙන්නේ කියලා. එතකොට ඒකෙන් මොකද්ද කරන්නේ? දැන් හිත ඔන්න බාහිර ආවර්තී හිත දැන් කලින් හිත බාහිර ආවර්තී තිබුණේ. බාහිර ශබ්දනේ අපි ඇහුවේ. දැන් අපි හිත ඇතුළට ගන්නෙ. Taman තුලට, Taman ළඟට, Tamanගේ කයට. ඔන්න අපි චුට්ටක් අන්තරාවර්තී කරන්න හදන්නේ. එතකොට අර එකපාරට එක අරමුණකට ගිඳා බස්සන්න බැරි නිසා තමයි අපි මේ සම්පූර්ණ කයම අරමුණු කරලා බලනවා මේ කයේ මොනවද දැනෙන්නේ කියලා. එතකොට බාහිර ලෝකයෙන් ඔබ 100%ක් අයින් වෙලා ඉවරයි. දැන් ඔබේ ලෝකයම වෙන්නේ ඔබේ කය සම්බන්ධ අරමුණු ටික විතරයි. එතකොට ඔබ දැන් ඔබේ කයේ දැනෙන්නේ මොනවද කියලා බලද්දි ඒ දැනෙන දැනීම් අතීතයේ දැනිච්ච ඒවා නෙමෙයි. අනාගතයේ දැනෙන්න තියෙන ඒවාත් නෙමෙයි. මේ දැන් මෙතන මේ වර්තමාන මොහොතේ හට ගන්න දැනීම් තමයි ඔබට දැනෙන්නේ. ඒ කියන්නේ ඔබ වර්තමානෙට ඇවිල්ලා. ඔබ සතිමත්. එතකොට ඔන්න ඔබ ඔබේ ඔබේ හිත තව ටිකක් සීමා සහිත අරමුණු ඩීකට කොටු වෙනවා. එතකොට ඔන්න හිත ඔය தത്വෙදිත් යම්කිසි මට්ටමකට සාමකාමී වෙන්න පටන් ගන්නවා. අන් එතකොට ඔබ කරන්න ඕනේ හිත එහෙම ටිකක් මෙල්ල වුණාම අර සම්පූර්ණ කයේම දැනෙන දේවල් දිහා බලන්නේ නැතුව ඒ දැනෙන දැනීම් අතර ප්‍රකට එක අරමුණක් අරගෙන ඒකට අවධානය දෙන්න කියලා තමයි මම ඔබට කිව්වේ. මං කිව්වා ඒක සමහර විට හුස්ම වෙන්න පුළුවන්, සමහර විට බඩේ පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්, සමහර විට යම්කිසි වේදනාවක් වෙන්න පුළුවන්. මොකක් හරි කමන්නේ ප්‍රකට එක අරමුණක් තෝරගන්නවා. අපි ඕකට සාමාන්‍යයෙන් කියන්නේ මූලික අරමුණ. ඕක තමයි භාවනා යෝගියාගේ මූලික අරමුණ වෙන්නේ. ඉතින් අපි සාමාන්‍ය සම්ප්‍රදායානුකූල භාවනාවේදී කරන්නේ ගිහිල්ලා ඉඳගත්තු ගමන් හුස්ම දිහා බලන්න. ඒ හුස්මට හිත ගන්න කියනවා. නමුත් එතකොට හිත ගොඩාක් කලබලයි. ඉතින් අපි මේ එතෙන්ට ක්‍රමානුකූලව චුට්ට චුට්ට අරගෙන ආවේ හිත පොඩ පොඩ තමයි අපි අරමුණු අඩු කරලා අඩු කරලා හිත කොටු කරේ හැමින් සැරේ. මේ ක්‍රමේදී බොහෝ දුරට අපි ඒ තෝරගත්තේ හුස්ම කියලා හිතමු. හුස්මත් එක්ක වැඩි වෙලාවක් හිතට ඉන්න පුළුවන් වෙනවා. හිත තියා ගන්න පුළුවන් වෙනවා. මොකද දැන් අපි හැමින් හැමින්නේ මෙයාව මෙල්ල කරගෙන අරන් ආවේ. ආන්න ඒ නිසයි. එතකොට අපි දැන් කිව්වේ අපි හිතමු අපි හුස්ම තෝරගත්තා කියලානේ. හුස්මේ දැනෙන්නේ මොනවද කියලා බලන්න කියලා තමයි කිව්වේ. සාමාන්‍යයෙන් අපි කරන්නේ ආනාපාන සති භාවනා කරද්දී ආස්වාස ප්‍රස්වාස කියලා හරි ඇතුල් වෙනවා පිට වෙනවා කියලා හරි තමයි හුස්ම දිහා බලන්නේ. ඉතින් අපි යක මන්තරයක් වගේ ඔහේ කිය කියා හිටියට එහි කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහි කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මනසට ඒක ටිකක් වෙලා යනකොට නීරස වෙනවා. ඊට පස්සේ එක්ක ඉබේම නිින්දට වැටෙනවා. එක්ක හිත වෙන වෙන කල්පනාවලට යනවා. දම්මලා ගහලා නැගිටිනවා. නමුත් අපි මේ කිව්වේ හුස්මේ දැනෙන්නේ මොනවද කියලා බලනකොට හිතට කරන්න වැඩකුත් තියෙනවනේ දැන්. එතකොට හුස්මේ මොනවද දැනෙන්නේ කියලා බලන්න නම් අපි හුස්මට ගොඩාක් සමීප වෙන්න ඕනේ. මනසින් ලං වෙලා බලන්න ඕනේ. හුස්ම දැනෙන්නේ මොනවද කියලා බලන්න. ඒ වගේම එක වරකට එක හුස්මක් දෙකක් දැක්කට හුස්ම දැනෙන්නේ මොනවද කියලා පේන්නේ නැහැ. මොකද මේක සියුම් අරමුණක්නේ. එතකොට අපිට වැඩි වාර ගාණක් එක දිගට හුස්ම දිහා බලන් ඉන්නකොට තමයි ඔන්න හුස්මේ මොනවද දැනෙන්නේ කියලා පටන් ගන්නෙ. අන්න ඒ හරහා තමයි අපි ගැඹුරකට මනස අරන් යන්නේ. ඉතින් අපිට හුස්ම කියන එක දැනෙනකොට අතීතේ වැටිච්ච හුස්මක් නෙමේ දැනෙන්නේ. අනාගතේ වැටෙන්න තියෙන හුස්මක් නෙමේ දැනෙන්නේ. මේ දැන් මෙතන මේ මොහොතේ වර්තමාන මොහොතේ වැටෙන හුස්මත් එක්කයි ඔබ යාළු වෙලා ඉන්නේ. ඒ කියන්නේ ඔබ ඉන්නේ වර්තමානයේ. ඔබ ඉන්නේ අතීතෙත් නෙමෙයි, ඔබ ඉන්නේ අනාගතෙත් නෙමෙයි. ඒ වගේම ඔබ ඔය බලන් ඉන්නේ ඔබේ හුස්ම දිහා මිසක් අනුන්ගේ හුස්මක් දිහා නෙමෙයි. ඒ කියන්නේ ඔබේ හිත ඔබ ළඟට ඇවිල්ලා දැන් අනුන් ගාව නෙමෙයි තියෙන්නේ. ඒ වගේම ඔබ දැන් පරයන්කේ ඉන්න මෙතන මේ මොහොතේ තමයි ඔබට ඔය හුස්ම පේන්නේ. වෙන කොහෙවත් තැනක තියෙන එකක් නෙමෙයි. ඒ කියන්නේ මෙතන කියන තැනටත් හිත ඇවිල්ලා. ඔබ ළඟට ඇවිල්ලා වර්තමානෙට ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා. ඒක තමයි සතිය. ඔක තමයි සතිමත් බව. වර්තමාණයට අවදි වීම. වර්තමානයේ සිදුවන දේ ගැන දැනුවත් වීම. mindfulness, awareness මේ ඔක්කොම ටිකෙන් කියවෙන්නේ ඔන්න ඔක තමයි. ඉතින් ඔතනින් තමයි අපි ටිකෙන් ටික ගැඹුරකට යන්නේ. හිත ශුන්්‍යතාවයකට අරගෙන යන්නේ. ටිකෙන් ටික එන අත්දැකීම් හමු වේ කමඨහං සුද්ධ කරගෙන අපි ඉස්සරහට යන්නේ ওই විදිහටයි. ඉතින් අපි ඒ කලින් වීඩියෝ එකේ ඔබට කිව්වේ මෙන්න මෙතෙන්ට හිත ගන්න පුළුවන් ලේසි සරල ටෙක්නික් එකක්. මේක පුරුදුනාට පස්සේ ඔබට අමුතුවෙන් නිස්කලංක තැන් හොයන්න ඕනි වෙන්නේ නැහැ. ඕනෙම කලබල පරිසරයක මේ ඇතුළට හිත ගැනීම කියන කරන්න පුළුවන් වෙනවා. ඉතින් අපි භාවනා කරනවා කියලා දවස පුරාම හිත කාමයට නතු කරලා දවස පුරාම හිතට නන්නත්තර වෙලා ඇවිදින්න ඉඩ දීලා මේ විනාඩි 5කට 10කට විතරක් මේක කළාට සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒක නිකන් හොද හොද මඩේ දානවා වගේ වැඩක්. ඔබට අවශ්‍ය නම් මේ අධ්‍යාත්මික මඟ ඉස්සරහට යන්න මනස දියුණු කරන්න ඔබට පරයන්කයකට යන්න තියෙන කාලය අඩු වුණත් ඔබට පුළුවන්කම තියෙනවා නම් ඔබ උත්සාහ කරනවා නම් එදිනෙදා ජීවිතයේ කරන වැඩ කටයුතු වලදීත් වර්තමාණයට අවදි වෙලා සතිමත් බව පුරුදු කරන්න. එතකොට අර පරයන්කය ඊටාම සාර්ථක වෙනවා. ඉතින් ඇත්තටම අපිට මේකට ඌමනාව තියෙන්න ඕනේ, ලැබියාව තියෙන්න ඕනේ. ශනික ක්‍රම වලින් අපිට කවදාවත් මේ මග දියුණු කරන්න ලැබෙන්නේ නැහැ. නමුත් වර්තමාන බෞද්ධයා ඒ වගේ උගුල් වලට අහු වෙලා තියෙන්නේ. ඉතින් අපි කියා දුන්නේ අන්න එහෙම ක්‍රමයක්. නමුත් අපි මෙහෙම ඉද්දී වරින් වර අපේ හිත ඇවිස්සෙන්න පටන් ගන්නවා අතීත කල්පනා එනවා නොයෙක් ශබ්ද එනවා වේදනා කැක්කුම් එනවා ඒක ස්වභාවිකයි ඒක අස්වාභාවික නෑ ගොඩාක් අය මේ තැනදී කලබල වෙනවා ඒ හිත විසිරෙන එකට කල්පනා එන එකට ශබ්දයක් අයන එකට කැක්කුම් එන එකට වෛර කරනවා ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. මේක ස්වභාවික දෙයක්. ඔබට එහෙම හිතට වෙන සිතුවිලි ආවොත්, වෙන වෙන කල්පනා ආවොත්, ශබ්ද ආවොත්, වේදනා ආවොත් ඔබට තියෙන්නේ ඒක නෝට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක මෙනෙහි කරනවා. ඒක පොඩ්ඩක් ලේබල් කරනවා. ආසිතුවිල්ලක්, ආශබ්දයක්, වේදනාවක් කියලා පොඩි ලේබල් එකක් පොඩි නෝට් එකක් කරලා ඔබ ඔබට කරන්න තියෙන්නේ ඔබේ හිත ඔබ අර තෝරගත්තු අරමුණට අරන් එන එක. ඔබ තෝරගත්තේ හුස්ම නම් එතෙන්ට ගේන එක. ඉතින් මේ සම්බන්ධයෙන්වත් විශාල වශයෙන් විස්තර කරන්න තියෙනවා. ඉතින් මේ එක වීඩියෝ එකකින් මේ ඔක්කොම කරොත් වීඩියෝ එක දිග වෙනවා. ඔබ කැමති වෙන්නේ නැහැ. එතකොට මේක අහන්න. අපි ඒ කාරණා ගැන පසුව හෙමින් හෙමින් වීඩියෝ වලින් ඔබට ඉදිරිපත් කරන්නම්. ඉතින් මේ ක්‍රමයට අපිට පුළුවන් වෙනවා ලේසියෙන්ම අපේ හිත හුස්ම එක්ක හෝ ඔබ තෝරගත්තු අරමුණත් එක්ක රඳවලා තියන්න. ඒ අරමුණේ තැම්පත් කරවන්න පහසුවක් එනවා. ඉතින් ඔබ උත්සාහ කරන්න මේ ක්‍රමයට ඔබේ අධ්‍යාත්මය දියුණු කරගන්න මේ ටෙක්නික් එක පුරුදු කරන්න බලන්න. දැන් ඔබට තේරේවි ඇයි අපි අර වගේ ක්‍රමයක් කියා දුන්නේ කියලා. ඉතින් අපි සතිමත් නම් තමයි ඇත්තටම අපිට අපේ හිත හදන එක ලේසි වෙන්නේ. ඒ නිසා අපිට බොහෝම ඉවසීමෙන් සිද්ධ වෙනවා මේ පුහුණුව කරගෙන යන්න. හදිස්සියක් තියන අයට ඉතින් මේ ක්‍රම නීරස වෙනවා. ඒගොල්ලෝ කැමති නෑ. ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ. ඒක ඔබේ කැමැත්ත. ඊළඟට අපි මේ වීඩියෝ එකේදී ඔබට දැනුවත් කළා පුළුවන් නම් භාවනා කරන්න පාන්දර වෙලාව තෝරගන්න කියලා. නිින්දෙන් අවදි වෙලා අපි සාමාන්‍යයෙන් පහට ඇවිදි අවදි වෙනවා නම් හතර හමාරට වෙට හතර හමාරට විතර ඇවදි වෙලා මූණකට සෝදගෙන පිරිසිදු වෙලා ඒ පහ වෙනකන් භාවනා කරලා පහට ඔබේ ඉතුරු වැඩ කටයුතු වලට යන්න පුළුවන්. ඇයි අපි මේ වෙලාව කරන්න කිව්වේ? සාමාන්‍යයෙන් අපි උදේ ඉඳන් හවස වෙනකම් මුළු දවස පුරාම මනස ඇවිස්සෙන කලබල වෙන දේවල් තමයි අපි හිතට අරගෙන තියෙන්නේ. ඉතින් නින්දකින් මේ කලබල ගතිය සංසුන් කරලා උදේට නැවුම් ප්‍රබෝධමත් අලුත් මනසකින් තමයි අපි අවදි වෙන්නේ. ඒ වෙලාව ඊටාම සාර්ථකයි ඊටාම යහපත් භාවනා ක්‍රමයක් පුරුදු කරන්න. ඒ වාසිය ගන්න තමයි අපි ඔබට පාන්දර මේක පාවිච්චි කරන්න කිව්වේ. ඒ වගේම මුළු ලෝකෙම නින්දට යන මේ රාත්‍රියේ හැමෝම නිදාගෙන ඉන්න වෙලාව මුළු ලෝකෙම භාවනා මධ්‍යස්ථානයක්. ඔබට අමුතුවෙන් භාවනා මධ්‍යස්ථාන හොයන්න ඕනි නෑ. මුළු ලෝකෙම නිදාගෙන ඉන්න වෙලාවේ ලෝකෙම භාවනා මධ්‍යස්ථානයක්. ඉතින් ඔබට පුළුවන් ඒ වෙලාවේ වාසිය ගන්න, පාවිච්චි කරන්න. පාන්දරට හැමෝම නිදි. ඔබ අවදි වෙලා ඔබේ කටයුත්ත කරගන්න ඔබට අවශ්‍යතාවය තියෙනුනේ අධ්‍යාත්මය දියුණු කරගන්නවා නම්. ඉතින් ඒකත් අපිට ඔබට පහදලා දෙන්න ඕනි වුණා. ඊළඟට අපි ඔබට කියලා දුන්න මේ වීඩියෝ එකේ ඉඳ ගන්න විදිහ ගැන පොඩි දෙයක්. පර්යංකය හදා ගන්න විදිය. මම දන්න තරමින් මේ ලංකාවේ ගොඩාක් බෞද්ධ වුණාට බෞද්ධ මිනිසුන්ට එක පැය භාගයක් පරයන්කයක ඉරියව්ව මාරු කරන්න නැතුව ඉන්න හරි අමාරුයි. එහෙම ඉන්න පුළුවන් හැකියාව තියෙන්නේ ඊටාම සුළු පිරිසකට විතරයි. නමුත් මේක ඇත්තටම මේ පර්යංකය කියන එක හදාගන්න පුළුවන් නම් ඒක විශාල වශයෙන් ප්‍රයෝජනවත් වෙනවා මේ මනස හදන වැඩේට අධ්‍යාත්මික වැඩේට. ඉතින් පර්යංකය හදාගන්න විදිහ මේ වීඩියෝ එකකින් අපි කියා දෙන්නේ නැහැ. අපි ඔබට ලෙහෙසියෙන් පහසුවෙන් වැඩි වෙලාවක් එක ඉරියව්වකින් ඉන්න පුළුවන් විදිහට පර්යංකය හදාගන්න හැටි අපි ඔබට වෙන වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් උත්සාහ කරන්න අපි ඒ කියපු මයින්ඩ්ෆුල්නස් ටෙක්නික් එක කරලා බලන්න ඔබේ මනස පොඩ පොඩ මෙල්ල කරගන්න හික්මව ගන්න සතිමත් බව පුරුදු කරන තැනට අරන් එන්න පුළුවන්ද කියලා බලන්න. ඔබට ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමය ඔබ උත්සාහ කරලා බැලුවොත් වෙනස ඔබටම හොයාගන්න පුළුවන් වේවි. කාගෙන්වත් ඒකේ වෙනස අහන්න ඕනි නෑ. ඔබට ඔබ තුලින්ම මෙහි වෙනස හඳුනා ගන්න පුළුවන් වේවි. තෙරුවන් සරණයි.